ශ්‍රද්ධාවන්ත වින්තුනි අද දිනේ විශේෂ දානමය පින්කමක් සිදු කරන්නට යෙදුණා ඒ තමයි මීට මාස 3කට පෙර මිය පරලයන්ට යෙදුණ රවින්ද්‍ර වික්‍රමගේ මහතාගේ මෑණියන් වන වික්‍රමගේ කරුණාවති මහත්මියට පින් අනුමෝදන් කිරීම සිහිපත් කරගෙන අනිකුත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සිහිපත් කරගෙන විශේෂ දානමය පිනක් සිදු කරන්නට යෙදුණා. ඉතින් පින්වත්තුනි අපේ ජීවිතයේදී සිත කය වචනේ මුල් කරගෙන අපි යමක් කරනවද කියනවද හිතනවද ඒ තුලින් අපට රැස්වන්නේ යහපත් දෙයක්. පුංචි උදාහරණයක් ගන්නකො. දැන් අපි හිතමු අපි යහපත් විදිහට යම් හොඳ කටයුත්තක් කරනකොට කරන තැනදිම අපේ හිතේ යම් සතුටක්ද තියෙන්නේ දුකක්ද සතුටක් නේ ඒකේ ප්‍රතිවිපාකයේ සතුට වෙන දෙයක් රැස් වෙයිද දුක් වෙන දෙයක් රැස් වෙයිද සතුට වෙන දෙයක් නේ අපි වැරදි දෙයක් අපි කරනකොට අපට කරන තැනදීම තියෙන සතුටක්ද බයක්ද පසුතැවිල්ලක්ද බයක් පසුතැවිල්ලක් තියෙනවා ඒකේ ප්‍රතිඵලයේ හැටියට සතුටක් ලැබෙයිද? නැත්නම් එවැනිම දෙයක් ලැබෙයිද? එවැනිම දෙයක්. බුදුරණවහන්සේ පෙන්නපු සත්‍යයත් ඕක තමයි. මේක ලෝකේ සත්‍යය. අපි යම් කිසි දෙයක් කරනවාද ඒක විපාකයම අපට ලැබෙන්නේ. හොඳ කරොත් හොඳ විපාක, නරක කරොත් නරක විපාක. මේක මේ අద్භූත දෙයක් නෙමෙයි. මේක සත්‍ය ධර්මය. ඒකයි පිනේ පවේ තියෙන වෙනස. පින් කිරීමෙන් සැප ලැබෙන්නේ, පව් කිරීමෙන් දුක ලැබෙන්නේ. අපි කරද්දිම අපට ඒකේ විපාකයේ සකස් වෙන්නේ පිනෙන් යහපත් දෙයක් බවත්, පවෙන් අයහපත් දෙයක් බවත් අපට වැටහෙනවා. ඉතින් මේකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. මේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව අපි සිටින තැනදී ඒකේන දන්නවනම් හොඳ කිරීමෙන් හොඳ විපාක ලැබෙන්නේ නරක කිරීමෙන් නරක විපාක ලැබෙන්නේ කියලා එයා දන්නවනම් එයා නරක කරන්න කැමති වෙනවද නැද්ද? කැමති වෙන්නේ නැහනේ. ඇයි කැමති වෙන්නේ නැත්තේ? Tamanටම නරක විපාකයක් ලැබෙනවා. එයා කැමති වෙන්නේ කුමක් කරන්නද? හොඳ කරන්න. ඒක තමයි පින්වතුනි ලෝකේ නුවණ තියෙන මිනිස්යාගේ ස්වභාවය. ලෝකේ නුවණ තියෙන මිනිස්යාගේ ස්වභාවය ඒක. එහෙනම් පින්වත්නි අපේ ජීවිතේ අපි හැම මොහොතකම කළ යුත්තේ කුමක්ද? හොඳනේ. මොකද හොඳ අපි කරන්නේ සමාජයේ අපකීර්තියට නැත්නම් වෙන මොකක් හරි දෙයක් නිසාද තමන්ට යහපත පිණිසද? තමන්ගේ යහපත පිණිසමයි හොඳ කරන්න තියෙන්නේ. වෙන දෙයක් ලෙන ලාභ ප්‍රයෝජනයක් ලබා ගන්න නෙමෙයි තමන්ගේ යහපත පිණිස. අන්න ඒකෙනා සිතින් කයෙන් වචනයෙන් යහපත් දේ කරනවා. සිතින් කයෙන් වචනයෙන් අයහපත් දේ දුරු කරනවා. එතකොට දානයක් දෙනකොට අපි දන්නවා සිත, කය, වචනය මේ තුනම යහපත්ව හැසිරිය යුතුද නැද්ද? අපට දානයක් දෙන්න හරියට දානයක් දෙන්න පුළුවන්ද ලෝභකමින්? බෑනේ. අපි වැරදි විදියට කතා කර කර කරනවා නම් වැරදි ක්‍රියා කර කර කරනවා නම් ඒ තුලින් පිනක් රැස් වෙන්නේ මොකද පින කියන්නේ වස්තුවට නෙමෙයි පින කියන්නේ මොකකටද සිතෙන් කයෙන් වචනෙන් අපි තුල සිදුවෙන දෙයකට බාහිර වස්තුවට කියන එක නෙමෙයි ඉතින් වස්තුවට දෙන දැන් මණිකක් තියෙනවනම් මණික පිනක්ද නෑ අපි කරන අපි හිත අපි චේතනාත්මකව අපට හම්බෙන දේ පින කියන්නේ චේතනාත්මකව හිතන දෙයක්. චේතනාත්මකව ක්‍රියා කරන දෙයක්. චේතනාත්මකව හිතන කතා කරන දෙයක්. මේකටයි පින කියන්නේ. එහෙනම් මෙන්න මේ පින කියන දේ අප රැස් කරගන්නකොට නැත්නම් දානයක් දෙනකොට ওই අවස්ථා තුනම අපි තුල යහපත් විදිහට ක්‍රියා කළ යුතුයි. එතකොටයි පිනක් රැස් ඊළඟට පින කරන ක්‍රම තුනක් තියෙනවානේ. දන් දීලා සිල් රැකලා භාවනා කරනවා. මේ තුනෙන්ම සිදු වෙනවා පින. සිල් රැකලා සීලේ සීලෙන් මොකද්ද සිදු වෙන්නේ? කයයි වචනයයි සංවරිනවා කියන්නේ මොකද්ද? වැරදි දේ කරන්නේ නේ. කයෙන් වචනේ වැරදි දේ කරන්නේ. හරි දේනේ කරන්නේ. එතකොට හරි දේ කරනකොට විපාකය හරි හොඳ දෙයක් හම්බ වෙනවා. වැරදි දේ කරොත් එහෙනම් සිල් රකින්නකොට මොකද වෙන්නේ? කන්න හොඳ විපාක රැස් වෙනවා. භාවනා කරනකොට මොකද්ද රැකෙන්නේ? සිත රැකුණොත් කයින් වචනයෙන් සිදුවෙන සියලු දේ සිදුවෙන සිත මුල් කරගෙනද නැද්ද? සිත රැකුණොත් කය වචනේ රැකෙනවද නැද්ද? මේ මොන මේ මොන මගක් මේ මොනවද මේ විග්‍රහ කරේ? පින්න සිදුවෙන ක්‍රම. නිවන් දකින ක්‍රම නෙමෙයි. මොන ක්‍රමද? පින සිදුවෙන ක්‍රම. දන් දීලා පින් සිදුවෙනවා. සිල් රැකලා පින් සිදුවෙනවා. භාවනා කළා පින්. නිවන් දකින්න මොකක් කරොත්? සීල සමාධි ප්‍රඥානේ. නිවන් දකින්න මොකක් කරොත්ද? සීල සමාධි ප්‍රඥා. මේ විග්‍රහ කරේ පින තියෙන ක්‍රම දාන සීල භාවනා පටලවා ගන්න එපා. අපි බුදුරණවහන්සේ කියපු දේ ඉගෙන ගන්න ඕනේ. දාන සීල භාවනා කියන්නේ මොකද්ද? පින්න සිදු වෙන ක්‍රමය. සීල සමාධි ප්‍රඥා කියන්නේ නිවන් දකින ක්‍රමය. දෙකක් ඕක. නිවන් දකින ක්‍රමේ සීල සමාධි ප්‍රඥා භාවන පින සිදු වෙන ක්‍රමේ දාන සීල භාවනා. ඔය තුනම පින දානියත් පින සීලයත් පින භාවනාවත් පින. පිනෙන් මොකද ලැබෙන්නේ? සැප විපාක. මනුස්ස ලෝකේ හම්බෙනවා, දිව්‍ය ලෝකේ හම්බෙනවා, බ්‍රහ්ම ලෝකේ හම්බෙනවා. සීල සමාධි ප්‍රඥා තුලින් හම්බෙන්නේ මොකද්ද? නිවන් මඟ සසරෙන් නිදහස. මොක දෙක. ඕකද පටලවාගෙන ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි විතරයි භාවනා කරනකොට අපි මේ මොකක් කරනවා කියලාද? ආරෂ්ඨං මාර්ගනවා කියලා හිතනවා නේද? ආරෂ්ඨං මාර්ගය කොහොමද තියෙන්නේ? සීල, සමාධි, ප්‍රඥා. ආරෂ්ඨංග මාර්ගය. දාන සීල භාවනා පිනේ ක්‍රමයක්. එතකොට අනිත් කාරණාව තමයි අපි සසර යන්නේ පිනපව නිසාද? අපි සසර යන්නේ පිනපව නිසාද? ඈ? කවුද කියලා තියෙන්නේ කර්මය නිසා සසර යනවා කියලා. කවුද කියලා තියෙන්නේ? බුදුරන් වහන්සේ කියලා තියනවාද? බුදුරන් වහන්සේ කියලා තියනවාද? නෑ. අපිනේ කියන්නේ. බුදුරන් වහන්සේ කියලා තියෙන්නේ සසර යන්නේ කුමක් නිසා කියලාද? අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං. මොකෙන්ද යන්නේ? අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බෙදලා සසර යන්නේ. කර්මයෙන් නෙමෙයි. කර්මෙන් යනවා කියලා බුදුරන් වහන්සේ කියලා නෑ. කර්මයෙන් මොකද හම්බෙන්නේ? විපාකය. සසර යනකොට විපාක ලැබෙන්නේ මොකෙන්ද? කර්මයෙන්. හසර යන්නේ කර්මයෙන්ද? නෑ. හසර යන්නේ අවිද්‍යාවෙනුයි, තණ්හාවෙනුයි. අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා. අපි සසරෙන් නිදහස් වීම සඳහා දුරු කළ යුත්තේ කුමක්ද? අවිද්‍යාවයි තණ්හාවයිද පිනයි පවයිද? නමුත් අද හිතනව නේද ගොඩක් අය අපි පිනුත් නොකර පවුත් නොකර සසර නිදහස් වෙයි කියලා. එහෙම හිතනව නේද? පින් පින් දැන් පිනිනුත් සසර දික් වෙනවා. පවෙනුත් සසර දික් වෙනවා කියලා හිතන අය ඉන්නවද නැද්ද? බුදුරණවහන්සේම කියලා තියනවාද? නෑ. සසර දික් වෙන්නේ මොකකින්ද? අවිද්‍යාවෙනුයි තණ්හාවෙනුයි. පිනෙන් වෙන්නේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් සසර යනකොට සැප විපාක දෙනවා පිනෙන්. අවිද්‍යාවෙන් තණ්හාවෙන් සසර යනකොට දුක් විපාක දෙනවා පාවෙයි. එහෙනම් අපි දුරු කළ යුත්තේ පින පව දුරු කරන්න ඕනනේ කොහොමද? ඇයි පව දුරු කරන්න ඕන නැත්තේ? ඒ දුක් විපාක ලැබෙන්නේ නේ. අපි කවුද දුක් විඳින කැමතිද? එහෙනම් පව දුරු කරන්න වෙනවා. පින දුරු කරන්න ඕනේ නැද්ද? පින දුරු කළොත් අපට දැන් සසර යන හේතුව අපි තුල තියෙනවා නම් මොකක්ද හේතුව? අවිද්‍යාවයි සසර යනවද නැද්ද? පින දුරු කළොත් යන තැනදී මොකක්ද අපට විපාක ලැබෙන්නේ? දුක් විපාක. ඒ පින් කරලා නැහැ. එහෙනම් අපි කලින් කරපු පව් අපට කොහෙන් හරි ඇවිල්ලා විපාක දෙන්න එනවා. අද ගොඩක් අයගත් පටලවාගෙන. පිනෙන් සසර දික් වෙන්නේ නැහැ. පවෙන් සසර දික් වෙන්නේ නැහැ. සසර දික් වෙන්නේ පිනෙන් පවෙන් නෙමෙයි මොකෙන්ද? අවිද්‍යාවෙනුයි, තණ්හාවෙනුයි. අවිද්‍යාවයි තණ්හාවයි දුරු වෙච්ච තැනදී පින පවා දානද? ඇයි හසර යන්නේ පිනෙන් පවෙන්නේ නෙමෙයිනේ. අවිද්‍යාව තණ්හාව තිබුණොත් තමයි පිනපව විපාකය කතා කරන්න තියෙන්නේ. අවිද්‍යාව තණ්හාව දුරු වෙච්ච තැනදී පිනපව කතා කරන්න දෙයක් තියෙනවද? නෑ. අද අපි අවිද්‍යාව තණ්හාව තියාගෙන මේ පිනපව එක්ක විතර කතා වෙදෙනවා. ඒකට හේතුව පින්වතුනි. අපි මේ බුදුරජාණන් වහන්සේ නම පෙන්නපෝ සත්‍ය ධර්මයේ ඉගෙන ගන්න යොමු ඉන්නේ. බුදුරණන් වහන්සේ පෙන්නනවා පින් කිරීමෙන් සැප විපාක ලැබෙනවා, පව් කිරීමෙන් දුක් විපාක ලැබෙනවා. එහෙනම් අපි අනිවාර්යෙන් කළ යුතුයි මොකද්ද? පින. අපි අනිවාර්යෙන් නොකළ යුතුයි මොකද්ද? පව. ඒ වගේම අපේ සසර නිදහස් වෙන්න ඕන නම් අපි අනිවාර්යෙන් කළ යුතුයි මොකද්ද? අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරන්න. අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරන්න විද්‍යාව උපදවා ගත යුතුද නැද්ද? විද්‍යාව උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ වෙන්නපු සත්‍ය කරා යොමු වෙන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වෙන්නපු සත්‍ය කරා යොමු වෙනකොට අද අපිට තියෙන ප්‍රශ්න තියෙනවා ගොඩාක් වෙලාවට අපට සමහර දේවල් තියෙනව නේද විශ්වාස කරන්න බැරියව. සමහර දේවල් විශ්වාස කරන්න බැරියව තියෙනවා. සමහර දේවල් පුළුවන්ව තියෙනවා. හැබැයි බුදුරණවහන්සේ ධර්මයේ මුලින්ම අපට දෙන දේ තමයි අපිට ප්‍රායෝගිකව යමක් විශ්වාසයත් එක්ක යන එක. අපට බුදුරණවහන්සේ කියපු දේ හරි කියලා තේරෙනකොට ඊට පස්සේ බුදුරණවහන්සේ කියපු දේ විශ්වාස කළ යුතුද නැද්ද? දැන් අපට යම් කිසි දෙයක් බුදුරණවහන්සේ දුන්න කාරණාවක් හරි කියලා තේරුණාම ඊළඟට බුදුරණවහන්සේ කියපු කාරණා අපට අත්දකින්න බැරි වුණොත් අපට හරි කියලා විශ්වාස කරන්න බැයිද? පුළුවන්. මේ ලෝකෙ පින්වතුනි සියලු සත්‍ය දැන් අපි ගොඩාක් අද හිතන එක තමයි අපට දැන් අපි ගානක් හදනකොට නම් සාධනීය කරලා පෙන්වන්න පුළුවන් ඒක හරි කියලා. විද්‍යාවෙන් අපට යමක් පරීක්ෂණයක් කරලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් හරි කියලා. මම පුංචි ප්‍රශ්නයක් අහන්න. මේ ලෝකේ සියලු සත්‍ය ඔප්පු කළ හැකිද? සියලු සත්‍ය මොකක් හරි ක්‍රමයකින් ඔප්පු කළ හැකිද? බැහැ. සියලු ඔප්පු කර හැකි ඔප්පු කරන්න පුළුවන් දේ සත්‍යයක ඇත්ත. හැබැයි සියලු සත්‍ය ඔප්පු කරන්න බෑ. බුදුරණවහන්සේ වෙන්නපු සමහර සත්‍ය තියෙනවා කිසි විදිහකින් ඔප්පු කරන්න බෑ. මම ඒකට සරල උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ ලෝකයේ මට්ටමේ. ලෝකයේ මට්ටමින් පුංචි උදාහරණයක්. මොකද අපි අද ගොඩක් වෙලාවට ඔය සමහර කාරණා දිවි ලෝක බ්‍රහ්ම ලෝක පුනරුත්පත්තිය ඊළඟට සමහර කරුණු අපට අපට හම්බෙන්නේ නැහෙනේ ඔප්පු කරන්න බෑනේ. මොකද අපි විශ්වාසය නොකරන නොකරනවා අපි සමහරලාවට අපට ඔප්පු කරගන්න බැරි නිසා. අපි හිතන එක සත්‍ය නෙමෙයි කියලා. මම සත්‍ය සියලු සත්‍ය ඔප්පු කරන්න බෑ කියන එක මම පුංචි උදාහරණකින් පෙන්නන්නම්. ඔබ සියලු දෙනාම තනි තනියම හිතා ගන්න තම තමන් කැමති මලක්. තනි තනියම හිතා ගන්න තම තමන් කැමති මලක්. දැන් අපි හිතමු අපි මෙතන ඉන්න කවුරු හරි අම්මා කෙනෙක්ගෙන් මං අහනවා ඔබ හිතාගත්ත මල මොකද්ද කියලා. අපි හිතමු කෙනෙක් හිතාගත්ත අරලියමල කියලා. දැන් ඒ අම්මන්ට පුළුවන්ද මෙතන ඉන්න අයට ඔප්පු කරලා පෙන්නන්න ඒ අම්මා හිතාගත්තේ අරලියමලක් කියලා. මොනවා හරි ක්‍රමයකට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. හැබැයි ඒ අම්මා හිතාගත්තේ අරලියමලක්ද නැද්ද? ඒක ඇත්තක්ද බොරුවක්ද? අනමුත් ඒක ඇත්ත වුණාට අපට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද? කිසි විදියකින් පුළුවන්ද? කිසිම පරීක්ෂණයකින් කිසිම උපකරණයකින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද? ඒ අම්මා හිතාගත්තේ අරලිය මල කියලා. අපට සාධනය කළ ඔප්පු කරලා මොකක් හෝ ක්‍රමයකට බෑ. හැබැයි හිතාගත්තේ අරලිය මල නේද? ඒක ඇත්ත නේද? සියලු සත්‍ය ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න බැරි ඔක්කොම බොරු නෙමෙයි. එහෙනම් අපට සමහර ඒවා පිළිගත යුතු දේවල් තියෙනවා නේද ඔප්පු කරන්න බැරි වුණා. බුදුරණවහන්සේගේ ධර්මයේ පින්වතුනි අසහාය ධර්මයක්. අද්විතීය ධර්මයක්. මේක ප්‍රඥාවට මේක මේ සාමාන්‍ය තාර්කික මට්ටමකට විතරක් ගෝචර වෙන එකක් නෙමෙයි. විමර්ශනශීලී බුද්ධියකට අහු වෙන එකක්. නුවණින් යුක්ත වෙන වැඩ පිළිවෙලකට හම්බෙන එකක්. අන්නේ කෙනෙකුට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ කරා යොමු වෙන්න පුළුවන් නම් එයාට තමගේ ජීවිතේ වටිනා භාගයක් උදා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතේ අපට යහපත් දේ එකතු කරගන්න. මොකද සමහර අය කියනවා සිල්වත් වෙන්න ඕනේ නැහැ. දැන් අපි සිල්වත් වෙන්නේ අයියා. අපි අපි සිල්වත් වෙන්නේ කුමන් නිසාද? සිල්වත් වෙන්නේ වැරදි විපාක වැරද්දක් කරොත් අපට විපාක ලැබෙන්න නිසා නෙවෙයි. ඕක ඇහිච්ච කෙනා ඕක දන්න කෙනා සීලිය අවශ්‍ය නැහැ කිව්වොත් ඒක හරිද වැරදිද? ඉතින් සිල්වත් භාවයෙන් අපට යහපතක් නම් හම්බෙන්නේ දුස්සීල භාවයෙන් අයහපතක් නම් හම්බෙන්නේ. අපි සිල්වත් විය යුතුද නැද්ද? විය යුතුයි. දානයක් දෙනකොට අපි හිතනවා අපි දානයක් අපි දැන් අපි පින කියන කාරණා. අපි පින මොනෝ ක්‍රමයකට බුදුරණවහන්සේ පෙන්නනවා පින්වතුනි පුංචි පිනට ජරහන්න එපා කියලා. හැබැයි පිනෙන් සීලයෙන් භාවනාවෙන් නිවන් දකින්න මේ අපි දැනගන්න ඕනේ. හැබැයි පින දානීය සීලයේ භාවනාව අපි පින සඳහා කළ යුතුයිද නැද්ද? කළ යුතුයි. නැත්නම් අපට විපාක වෙදින්නේ මොනවද? ඇයි අපි සසර යන්නේ? සසර යන්නේ පින නිසා නෙවෙයිනේ. සසර යන්නේ අවිද්‍යාව තණ්හාව නිසා. අවිද්‍යාව තණ්හාව දුරු වෙන්නේ කොමක් කරොත්ද? සීල, සමාධි, ප්‍රඥා. ආරෂ්ඨාංග මාර්ගය ඇදුවොත්නේ. ඒක අපි තුල වැඩෙන්නේ නැතිව තියනකන් අපට අවිද්‍යාව තණ්හාව තියනවද නැද්ද? එහෙනම් සසර යනවද නැද්ද? සසර යන තැනදී අපට දුකද ලබන්න ඕන සැපද? සැප ලබන්න නම් අපි දාන සීල භාවනා කළ යුතුද නැද්ද? දාන සීල භාවනා කරාට සසරෙන් නිදහස් වෙනවද සැප ලැබෙනවද? ඔන්න ඕක තේරුම් ගන්න ඕන. නැත්තම් හරි ප්‍රශ්නයක්. දන් දීලා සීල් රැකලා භාවනා කරනකොට සසරෙන් නිදහස් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? සැප ලැබෙනවා. මොකද සැප ලැබෙන්නේ? අපිට සසර යන හේතුව අපි තුල තියෙන නිසා. අපි සසරෙන් නිදහස් වෙන්න ඕන නම් කල යුතුයි මොකද්ද? සීල සමාධි ප්‍රඥා අන්න ආරෂ්ඨාංග මාර්ගය. අන්න ඒක වඩන්නට ඕන. ඒක වඩනකොට අවිද්‍යාව තණ්හාව දුර වෙනවා. අන්න එතනදී සසර ගමන කෙලවර වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔය නිර්වෘකම මේ අපි හොඳට මතක තියාගන්න ඕනේ අපිට අපි නිර්වෘකම නේද යමක් ඉගෙන ගත යුත්තේ. එහෙන් මෙහෙන් ඇහෙන කෑලි අපි දැන දාගත්තොත් එහෙම විශාල අර්බුදයක් එනවා නේද? දැන් ඔබ හිතුවේ නැද්ද බලන්න ටික කල්පනා කළා දාන සීල භාවනාව තුළ නිවන් මාර්ගයක් තියෙනවා කියලා හිතුවනේ. දාන සීල භාවනාව කියන්නේ ත්‍රිවිධ පුණ්‍යක් කියා. සීල සමාධි ප්‍රඥා කියන්නේ ආරෂ්ඨාන මාර්ග. ත්‍රිවිධ පුණ්‍යක් කියා තියෙන්නේ සැප ලැබෙන්න. ආරෂ්ඨාන මාර්ගය තියෙන්නේ නිවීම සඳහා. ඒ වගේම කවදාවත් ඔබ හිතන්න එපා පිනෙන් සසර යනවා කියලා. පවෙන් සසර යනවා කියලා. බුදුරණවහන්සේම කියලා නැහැ. පිනෙන් සැප විපාක ලැබෙන්නේ සසර යන්නේ අවිද්‍යාව තණ්හාව නිසා. ඒක බුදුරණවහන්සේ දේශනා ගණනාවක පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් අපි දුරු කර යුත්තේ අවිද්‍යාවයි තණ්හාවයි. අපට සසර උරුම නිසා අපි ප්‍රහාණය කළ යුතුයි මොකද්ද? පව. ඒ සසර උරුමයිනේ අපට. එහෙනම් පව දුරු කළ යුතුයි. වැරදි දේ දුරු කළ යුතුයි. මොකද වැරදි විපාක අපට ලැබෙන නිසා. අන්න වැරදි දේ දුරු කරලා යහපත් දේ අපි ඇති කරගත යුතුයි. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ කල්පනා කරන්න ඔබගේ ජීවිතේට යහපත් දෙයක් අද එකතු කරගන්න යුතුනේ තමන්ගේ මෑණියන් සිහිපත් කරගෙන සසර සැපවත් වීම සඳහා හේතු වන දෙයක්. ඒ වගේම ඔබ කල්පනා කරන්නට ඕන තමන්ගේ ජීවිතයේට බුදුරණවහන්සේ පෙන්න පුතුම් සත්‍ය ධර්මයන් තේරුම් ගැනීම සඳහා. එතකොට තමයි අපට මේ මිනිසත් භව තුළ සැබෑ රැකවරණය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ ඔබ රැස් කරගත්ත මේ සියලු ගුණ ධර්මයන් තමන් නමින් නීමිය පරලයන්ට එදුන මීට තෙමසකට කලින් මිය ගිය වික්‍රමගේ කරුණාවති තම මෑණියන්ට මේ පින් අනුමෝදන් කරන්න අනුමෝදන් විත්වා. ඒ මෑණියන්ගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත්වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා පරලොව ජීවිත සැපවත් වෙන්න මේ සියලු පින් හේතු ආසනා වේවා.